පරිසර සංරක්ෂණය පිළිබඳව ක්‍රියාත්මක කරන පුළුල් ජාතික වැඩසටහනේදී දේශපාලන නායකත්වය රාජ්‍යායතන සියල්ල එක්ව ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහනේ ඉදිරි ක්‍රියාමාර්ග ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන්නට අපි තීරණය කළා තිබෙනවා 2016 ජනවාරි මාසයේ පළවෙනිදා සිට පොලිතීන් භාවිතය පිළිබඳව දැඩි නීති ප්‍රකාශයට පත් කිරීමට 2018 ජනවාරි මාසයේ සිට ලංකාවට සෙවිලි තාඩු ඇස්බැස්ටර් ගෙනීම අපි සම්පූර්ණයෙන් තහනම් කරනවා. ඒ වගේම 2018 ජනවාරි මාසයේ සිට ලංකාවේ ඇස්බැස්ටස් නිෂ්පාදනය අපි තහනම් කරනවා. අපි අවුරුදු දෙකකට වැඩි කාලයකට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරික ආයතනවල අවධානය යොමු කිරීම සඳහායි.